එයාගේ සංකාන කොට මෙයා ලැබෙනවත්ම දැන් දවස් හතරක තිබුණාට වඩා වැඩියෙන් දිනු වෙන තිබෙනවා. ඒ ගැන සිතලා මෙයාට සන්තෝෂ වන්නට පුළුවන්. මේ දවස් හත ඇතුළතදී මේ තුනක් අයිතය භාවනාව තුළින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට නැතුණත් සමහර වෙලාවකදී තමාගේ නිමුක්ත පරිපාලනීය ධර්මයන් නිවන් ලැබීමට අවශ්‍ය ධර්මයන් දිනු වෙලා නම් මේ ධර්ම දේශනාව අසමිතෙදී හෝ කෙනෙකුට නිවන් අවබෝධ කර ගැනීමට පුළුවන් වෙනවා ඇති. විශේෂයෙන්ම අප මේක සුතමින් මේ චතුරාර්ය සත්‍ය අල්ලා ධර්ම දේශනාවක් කළා. අත්හත දෙනකොට මේ ධර්ම අවබෝධය ලබා දුන්නා. එදා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අල්ලා ධර්ම දේශනා කරන විට බොහෝ දෙනෙකු නිර්වාණය සාක්ෂාත් කරලා දහස් ගණනින් දසදහස් ගණනින් සමහර විට ලක්ෂ ගණනින් ධර්මයේ සංස්කෘතාවේ තියෙන ධර්මයේ ජීවනදිව දැබලෙන නම අපේ පාඩ අපේ පාරමිත සංකේය මඳ නිසා අපිට ඒ ධර්මය අවබෝධ කරගන්න බැහැ කියලා. ධර්මයේ වර්ධනය කරන්නේ අපේ තියෙන දුර්වල භාවය නිසා අපේ සමාජයේ දියුණු නැහැ අපේ ප්‍රඥාව දියුණු නැහැ අපි කියන ධර්මයේ සාහනස්තිකකෙතුන ඒ කියන ධර්මයේ දැකගත ධර්මස්වරණය කරන්නේ නැහැ එම නිසා මේ තුන්වත් සමාධිමත් කොට අප කියන්නේ කුමක්ද කියලා අදවතුනේ වෙනසමින් වෙනසමින් ඒ කියන මේ පදවත තුنين දකින්නට තුනම මම මේ ධර්මය ශ්‍රවණය කරන්න ඒ ශ්‍රවණය කරන කාලය තුළදී අඩු වශයෙන් එක්සයිට හෝ මේ ධර්ම අවබෝධය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව පවත්වනවා. එසේ මේ භූමිය තුළදී මේ තුන්වත් අයට මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේ තුළින් ඒ ධර්ම දේශනේ ඇසීම තුළින් නිර්වාණය සාක්ෂාත් කිරීමට මනසුවත් මේ ධර්මවත් කරන්නේ මේ කුසලයේ තුලින්. ඒ කුසලයේ ආනිසංසයේ බලයෙන් මේ පින්වත් අයට මේ ජීවිතයේදී හෝ අන්බරයකදී හෝ අනුබුද්ධ ප්‍රාර්ථනාවකදී හෝ නිවස්සල ගැනීමට මේක ඒකාන්ත වශයෙන් හේතු වේවා කියලා කාරණික අදහසක් කරගෙන අපි ධර්මයේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේකේ දේශනා කරනවා සතුන්වන්තෝ වික්‍රේ ධම්මානං අනනුපෝදා අපතිලේ භා ඒකන්තං දීගමත්මානං සංඥා සංසංසලතන මමංචේ සම්මා සංචේ මහණෙනි මේ ධර්ම හතර ප්‍රවෝධ නොකළ නිසා පස්සත් වශයෙන් නොදත් නිසා මමංචේව සම්මා සංචේ මමත් උඹලා මේ තරම් ජීවෝ සංස්කාරයේ පරිකරමින් තෙන්නා කතරේ සංකතුන් මනසම මේ කතර දුක්ඛත් අරිය සත්‍යත් දුක්ඛ සමුදයස්කාරී සත්‍යස්ස දුක්ඛ නිරෝධස්ස අරිය සත්‍යස්ස දුක්ඛ නිරෝධ ගාමී සම්පදා අරිය සත්‍යස්ස අනුභවදා අපදීධා ඒවමිදං දීගමත්ථාන සංභාය සංසංසාරං අමංචිය සම්භාංච මේ මොන හතරක් අවබෝධ නොකරනසාද මේ සංසාරයේ දිගින් දිගට ඒ බෝධිසත්වෝ මේ විස්සන් මහන්සියලා දායක දෙන්නේ දුක්ඛ දුක ඇතිවීමේ හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ වශයෙන් නොදක්නිසා අවබෝධ නොකළ නිසා මේ කියනවාට මම මේ සංස්කාරයේ මේ දක්වා එන්නේ මේ චතුරාර්ය සත්‍ය මේ පිටේ බවවලදී සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරගන්නට බැරි වුණ නිසා ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නට බැරි වන නිසා මම දැන් මේ ජීවිතයේදී හෝ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ තුනක් ඇයට මේ කරන ලබන ධර්ම දේශනාව හේතු වේවා මේ මේ බුදුරජාණන් වහන්සේ දුක්ඛ ගැන වදාළන විසම මේ අයගේ මනසට නැගෙන්නේ ජාතිකේ දුක්ඛ, ජරා දුක්ඛ ආදී වශයෙන් අර කාටත් පුරුදු දුක්ඛ සත්‍ය විස්තර කරන ලබන මේ ධර්ම පාඨය. ජාතිය දුකක්, ජනාව දුකක්, විවාහය දුකක්, මරණය දුකක්. සියන්නා සියන්ගෙන් ගැනීම දුකක්, අප්‍රියන්නා එක්වීම දුකක්. ශෝක දුක්, පරිදේව දුක් කියන කායික දුක්, මානසික දුක් කියනවා. දැනටදී මෙලදීනේ ඉච්ඡා විපාක දුක කියනවා. සිතෙන් කියනවා නම් පංචෝපාදාන ස්කන්ධේම දුක. මෙලෙසයි දුක්ඛ සත්‍යය බුදුරජාණන් වහන්සේ වදාළා. එවැනි න්‍යායාත්මක පසුබිමක් විස්තර කිරීමට නෙවෙයි අපෝ මේ සෝදානම් වන්නේ. මේ තුනත් එවැනි ඒවා පිළිබඳ අවබෝධයන් ඒවා පිළිබඳ කරුණු පොත්පත් කියනතුලින් ලබා ගන්න පුළුවන් අන් ධර්ම දේශනා තුළින් අසා දැනගන්න පුළුවන්. නැත්නම් කෙනෙකුගේ මොනසාවක් දැනගන්න පුළුවන්. මේ ධර්ම දේශනාව සායෝනික සතරාර්ය සත්‍ය පිළිබඳ සම්බන්ධ දේශනාවක්. දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යායන් සංහා පූර්ණෝ භවිතා නන්දිවාදස්සාවතා සත්‍යතා ඥානං තේයතේ දන් කාම සංහා භව සංහා නිබ්බදන මේ සංස්කාරයේ දුක නැවත නැවත ඇති වෙන ආකාරය ඇති වෙන හේතුව යම් සංහාවක් ඇත්නම් අන්න එයයි කාම සංඥාවක් හෝ භව සංඥාවක් හෝ නැත්නම් මේ භවයේ නැති බව දන්නා භවයේ නැහැ මේපස්සේ සංසාරේ නැති කත්ම නැහැ කියලා මේ දවස් ජීවිතයකට සම්බන්ධ වෙන විපව සංඥාවක් නැවත ජීවිතයෙන් ඇලෙන නැවත නැවත පුනරුත්පත්තිය ගෙන දෙන සංඥාවක් මේ න්‍යායාත්මක පසුබිමට පිටත් මම දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරන්න කියන්නේ නැහැ දුක්ඛ නිරෝධ සත්‍ය බුදුරජාණන් වහන්සේ වදාළන්නේ යෝ තස්සායේන තණ්හාය අත්‍යේවා නිරෝධෝ සාමෝපදීසම්බෝ මුක්ති අනාලයෝ මේ සංහාවේ නිගම ශේෂ නිරෝධයක් දීලා මත්සේවීමක් නැතිවීමක් නැත්තටම නැති යාමක් ඇතනම් අන්න එයයි දුක්ඛ නිරෝධය අන්න ඒයි දුක්ඛ නිරෝධ සත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ පසුබිමේ සිටත් අපේ දේශනාව මෙහෙවන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමී පටිපදාමේ සත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨිය සම්මා සංකල්ප සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ ආර්යසත්‍ය මාර්ගයේ දුක් නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ එදා වදාළා. මේ කරුණ පිළිබඳව සෑහෙන තරම් ධර්ම දේශනා මේ තුනත් අසා ඇති පොත්පත් වලින් දැනගෙන ඇති අන් අය මේ ඇට කියලා දීලා ඇති. මෙබැවින් න්‍යායාත්මක පසුබිමක සිට මේ චතුරාර්ය සත්‍ය විස්තර කළ පැත්ත වශයෙන් ඒ චතුරාර්ය සත්‍ය විස්තරයේ තුලින් එනිකොට ධර්මය අවබෝධ කර ගැනීම එතරම් සුකර වන්නේ නැහැ. මොහොතේ කියනවා නෙවෙයි අපස්සයෙන්. එතෙන් අපි දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, එසේම දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍ය ප්‍රායෝගික ඇතතුන් විදසන් ඇතතුන් බලන ආකාරයයි විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි පළමුවෙන්ම බලමු දුක්ඛ සත්‍යය. මේ දුක්ඛ සත්‍යය කියන්නේ කුමක්ද? ජාතිය, ජරාව, ව්‍යාධි, මරණ, සෝත පරිදේව, දුක්ඛ දෝමනස් ආදී මහා දුක්ඛ ස්කන්ධය. ඒකාන්ත දුක්ඛ ස්කන්ධය. මෙහෙම කීවට වඩා ඉතා පහසෙන් අපට අවබෝධ කරගන්නට පුළුවන් දුක්ඛ සත්‍ය කියන්නේ කුමක්ද කියන එක දුක්ඛ සත්‍ය ප්‍රාත්මක වන ආකාරය දෙස විමසීමක් කළොත් අපිට ව්‍යාධි දුක් ඇති වෙනා නොයෙක් ආකාර රෝග දුක් ඒ දුක කොහොමද අපි අත්දකින්නේ ඒ දුක අපි අත්දකින්නේ අපේ සිතින් අපේ සිත නැත්නම් මේ දුක අපට අත්දකින්නට හැකියාවක් නැහැ හිතන්න මහා රෝගයකින් අතිශයින් දුක් විඳින පුද්ගලයෙකුට සීනතිවීමට දෙයක් දුන්නා. නැත්නම් නිින්ද යාමට දෙයක් දුන්නා සිත අප්‍රිය කළා කවරාකාරයකින් හෝ. එවිට ඔහුට කවර රෝගයක් තිබුණත් කොයිතරම් බරපතල රෝගයක් ඒ අවස්ථාවේ උද්ගත වී තිබුණත් ඒ රෝගය ඔහුට දුකක් වන්නේ නැහැ. ඒ තුළින් ඔහුට දුකක් ඇතිවන්නේ නැහැ. එම නිසා ඒ රෝග දුක විඳින්නේ සමාගයේ සිට තිබෙන තාක්කල් පමණයි රෝග දුක කියන්නේ එළවෙන සමාගයේ සිටේ පැවැත්මයි මේක වටහා ගන්නට ඕන ජරා දුක මෙතන ඉන්න අය බොහෝ දුරට ජරාවෙන් ජරාවට සිටින අය ඒ අයට තේරෙනවා ඇති ජරා දුක ඇස්කෙනින්නේ නැතුව කන්නේ නැතුව සමාගයේ ශරීරයේ සත්‍යය පිළින වෙලා ඉරියව් කරත්තීමේ හැකියාවෙන් කරව අතන මෙතන මුළු ශරීරයේ පුරා නොයේ වේදනාවන් පිළිබිසව විඳින දුක මේ ව්‍යාධි දුක එන්ටෙන් තන වැඩි වෙනවා මේ වැඩි වෙන ව්‍යාධි දුක මේ ජරා දුක දැන් පවත්නා ජරා දුක දෙකින් කොමසින්ද ජරාවෙන් පීඩිත වෙන දුක ජරා දුක්ඛය අපි අනුභව කරන්නේ අපේ සිතින් මේ අත්දකින්නේ අපේ සිතින් ජරා දුක කියන එක එතකොට සිතේම පැවැත්ම ජරා දුක අත්දකිනවා කියන්නේ මේ දුක් වේදනාව සිතට දැනීමයි අපි හිතන්නේ අපි හිතමු ප්‍රියංගෙන් ගෙන්නේ දුක මේක කොහොමද දැනෙන්නේ? මේ අවස්ථාවේදී සිදුවන්නේ කුමක්ද? සිය අයගෙන් සිය දේවලින් දෙන්නේ. අපේ සිත තුළ නාම ධර්ම රාශියක් ඇතිවි නැති වෙනවා. සංස්කාර ධර්ම නාම සංස්කාර. මේ නාම සංස්කාර ඇතිවි නැති යාම කියන්නේ කුමක්ද? සිතේ පැවතීම සහ නැතිවීම, ඇතිවීම සහ නැතිවීම. ඒක එනික අර ප්‍රියංගෙන් දෙන්නේ මේ දුකත් අන්තිතවත් නෙවෙයි අපේ සිතේ පැවැත්මමයි. අප්‍රියං හා එක්කේ මේ දුක ඒක දැනෙන්නේ අපේ සිතටමයි. මේ මහා දුක්ඛ සම්බය සම්බේ සංඛාරා දුක්ඛ වශයෙන් වදාළ මේ මුල් යෙස්තීම දෙන සංස්කාර දුක බවට පත්වන්නේ කුමකින්ද ඒ දුක අනුභව කරන්නේ කුමකින්ද? මේක හොඳට හිතලා බලන්න. මේ ලෝකේ ලංකා දුක් ඇතනම් ඒ සියලුම දුක් ඇතිවන්නේ මේ මහා කුර්තිය මත නෙවෙයි. මහා ගස්ගල් වල නෙවෙයි, පර්වත වල නෙවෙයි, සාගරේ නෙවෙයි, ආකාශයේ නෙවෙයි. මේ දුක රූපත් සංගේ මූල කොටගෙන ඇතිවවත් ඒවා අපි අත්දකින්නේ හිත තිබෙන නිසා, හිතේ පැවැත්ම තිබෙන නිසා. බුද්ධ සත්‍ය මේ විදිහට කැටි කරලා කැටි කරලා බලනකොට අන් කිසිවක් නෙවෙයි අපේ සිතේ පැවැත්මම ඒකාන්ත දුක්ඛ සත්‍ය වශයෙන් අවබෝධ කරගන්න ඕන. අපේ සිත තිබෙන තාක්කල් අපි දුකින් මිදලා නැහැ. අපේ සිතේ යම් කිසි සිතේ මාත්‍යක් ඇතිවීමම ඒකාන්ත වශයෙන් දුක. යම් කිසි පුද්ගලියෙක් මේ සුත්ත නිරෝධය සිතේ සම්පූර්ණ නිවියාම දැක්වා නම් ඒ නිවියාම මේ අතු සාන්ති භාවය සුඛය සීතල ස්වභාවය වෙනත් සිතට වෙන සංස්කාර ධර්ම ඇති වූ විකසම නැති වී යන ආකාරයේ අවබෝධ වන එහෙම ඒ පුද්ගලයාට පෙනෙනවා මේ සිතේ පැවැත්මම මේ සිත නිරස අඛණ්ඩව ඇතිවෙමින් නැතිවෙමින් යාමයි දුක්ඛ සත්‍යය කියන්නේ කියලා. අනිත්‍යයක් නෙවෙයි. කවර ආකාරයකින් මේක විස්තර කළත් ධාති වශයෙන් හෝ ජරා වශයෙන් හෝ අනිත්‍ය ආකාරයකින් මෙය අප විස්තර කළත් ඒ උත්තරය අන්තිමට කෙටිලා සංයුක්තනේ වන්නේ අර සිටේ පැවැත්මම දුක්ඛ සත්‍ය වශයෙන්. මේක තේරුම් ගන්න ඕනේ. සිත තිබෙන තාක්කල්මයි දුක තිබෙන්නේ සිතින්මයි අපි දුක් අනුභව කරන්නේ අපේ සිතටමයි මේ දුක දැනෙන්නේ කියලා. අයි දුක දැනෙන්නේ සිතටයි. සිත නැත්නම් කායික දුක අපිට නැහැ. මේ දුක ඇතිවන්නේ කොහොමද නිසාද? දැන් මේ කතාව හොඳට අහන්න ඕන. දුක ඇතිවන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි. අපේ මේ බාහිර ලෝකයක් අපේ සමාජයේ සංකප්පන්ද ලෝකයක් අල්ලාගෙන සිටින නිසා උපාදාන කරගෙන බදාගෙන ග්‍රහණය කරගෙන සිටින නිසා එහෙම උපාදාන කරගත්තේ නැත්නම් අල්ලාගත්තේ නැත්නම් අර සම්පේ සංඛාරා දුක්ඛා කියන වචනේ බොරු වෙනවා සියලු සංස්කාර ගන්න දුක ඒ දුක ඇතිවන්නේ සංස්කාරයෙන් නිරුයි මේ උදාහරණය කියන්නේ කියන ධර්ම ශාලාව සංස්කාර ධර්මයක්. මේ සංස්කාර ධර්මයේ අපට පිටට දුකක් වන්නේ මේ ධර්මශාලාව මමයේ මගේ එකක්ය අපේ එකක්ය මේ ආදී වශයෙන් අපි නොඑක ආකාරයෙන් අල්ලාගත්තු පමණයි. මේ ශාලාව කැඩෙනවා නම්, බිඳෙනවා නම් නැත්නම් මේ සියලුම දැනෙනවා නම් මේක නොඑකාකාර දෙකක් කියන්නට අනිත්‍ය කියන්නට බඳුන් වෙන කරන්නට අවශ්‍ය නම් ඒ දුක ඇතිවන්නේ එය ග්‍රහණය කරන අයට පමණයි. දැන් හිතන්න අර කොයි හරි වෙන තැනක තියෙන ධර්මශාලාවක් හැදෙනකොට මෙහි ඉන්නේ කෙනෙක් ගේ සිටට ඒක දුකක් වන්නේ නැහැ. අපි මේක අල්ලගෙන තියෙන කිසිම ඒ කුසෙන් අල්ලාගත් භාවයේ නිසායි මේ බාහිර අජීවී සංස්කාර ධර්මයක් අපේ සිතට දුකක් ගෙන දුන්නේ. එහෙම අල්ලාගත්තේ නැත්නම් මේක දෙන පිළිසෙ එකක් අපිට කිසිම සම්බන්ධයක් නැති එකක් කියලා හිතනවා නම් මේක මෙතනම බෝධයක් වෙලා සම්පූර්ණ සුළු විසිරක් කටේ ගිහිලා ගියත් අපේ සිතේ ලෙස කැඩෙන්නේ බිඳෙන්නේ වෙනස් වන්නේ නැහැ. ඒකට අනුකූලව එම නිසා මේ උපාදානය අල්ලා ගැනීමයි දුක ඇතිවීමේ හේතුව. මා එදා කිව්වා මතකයි දෙමළ ගෑණියක් යාපනයේ නිරුණත අපේ සිතට කිසිම දුකක් ඇතිවන්නේ නැහැ. නමුත් අපේ සෝමන සෝරියක් නැත්තන් නැහැ මිත්‍රේ කවුරුවත් සමීප කෙනෙක් මරණයට පත් වුණොත් අපට දුකක් ඇති වෙනවා. අපේ සතුරෙකුගේ මරණයක් වෙනකොට අපිට දුකක් නෙවෙයි දැනෙන්නේ සමහර විට සිතට සතුටක්. ඒ මරණය සතුරාගේ මරණය සමාගයේ යහපත් සමා ප්‍රියතන කෙනෙකුගේ මරණය මරණයේ වශයෙන් සැලකුණු දෙයක් සමානයි එකයි. නමුත් ඒ මරණය දුකකුත් අන්මරණයක් සැපකුත් ලබා දුන්නේ අන්තිමයක් නිසා නෙවෙයි අපි අල්ලාගෙන සිටින තුලින් ඒක සිදුවන්නේ. එම නිසා මේ දුක කියන එක අල්ලා ගැනීම නිසාම සිදුවෙන බව හිතන්නට ඕනේ. අල්ලා ගැනීම බැඳවන්නට බැඳවන්නට දුක වැඩි වැඩි අපට දැනෙනවා. අද මෙන්න කතාවක් මතක් වෙනවා විසාකා මහා පාතිකාව දවසක් කවේදී අබේලාවේ බුදුරජාණන් වහන්සේ හමුවට ගියා. නම් භාගිත නාලා පොණ්ඩේ යොමුලක් නැහැ පොණ්ඩේ කඩාගෙන ගියා. ඒත් පරිසර පොණ්ඩේ සහිතව බුදුරජාණන් වහන්සේ විමසනා මොකද විසාකාමයේ මේ කෙස්බන්ත කෙස්සයිතව අවේදාවේ මේ ස්ථානෙට මෙලෙස දැනෙනු අනේ බුදුරජාණන් වහන්සේ මගේ ලක්ෂණ නිදිරියක් සිටියා ඒ නිදිරියද අභාවත් මේ නැරුණා ඒක නිසා මට විමසන්නට බැරි දුකින් තමයි මේ පසු වෙලා පැමිණුණා මේ සෝවාන් පුත්කලේ කියන කතාවක් නේ බුදුරජාණන් වහන්සේ අහනවා විසාකා ඔබ කැමතිද මේ සකස් නෝර ඉන්න ඔක්කොම මොළවයිසේ අය ඔබගේ මිනිකී යන්නවා දකින්නට. ඉතින් මෙයා බොහෝම සන්තෝෂයෙන් කියන යන්නේ කොච්චර එකක්ද බුදුරජාණන් වහන්සේ සකස් නෝර ඉන්න ඔක්කොම මේ මොළවයිසේ අය මගේ මුළු මුළුමිනි ගියන් වෙනවා නම් මට ඒක ඉතාම සතුටුදායක කාරණාවක්. එනිත් බුදුරජාණන් වහන්සේ ගුණසනා හොඳයි විසාකාව මේ නගරයේ දවසකට කී දෙනෙක් කොහෙන්වද මැරෙනවද දහදොළොස් දිනේ ඉකත් වැඩි. දැන් අපි දන්නවා පොරල් එකක් සඳහාවට ගියා නම් එක දවසකට මිනිහ හතර පැත්තේ හදිනවා මම හිතන්නේ 50 60කටත් වැඩි. එතකොට එකක් එහෙමයි. බුදුරජාණන් වහන්සේ විත කියනවා එහෙමනම් විස්සාකාවනේ ඔබට එක දවසක්වත් සැනසීමකින් නිදහස් වෙන්නේ නැහැ නේද? හැම දවසම හත්කට දෙනා නිදිරෝ මැරෙනවා ඔබට මහා දුකක් නේද අත්වන්නේ. මෙහිදී තමයි මේ නිසාකාවට ඇත්ත වැටුනේ. අල්ලාගෙන සිටින ධම්ම වල වැඩි බවට අනුකූලවම අපේ දුකක් වැඩි වෙනවා. අල්ලාගෙන අටවන්නට අටවන්නට දුකක් අඩු වෙනවා. මානසික උදාහරණයක් මේ සිංහන්තය කියන්න. හිතන්න මගේ ඇඟ වටේ මහා විශාල කඹයක් පොටවල් හයකින් විතර වෙලලා එක පොටක් මගේ අත්දකින් මම සැද කරගෙන සිටිනවා අනිත් පොට මිනිස්සු පස් හය දෙනෙක් එකතු වෙලා අදිනවා මටත් මිනිස්සු පස් හය දෙනාගේම ශක්තිය දක්වලා ශක්තියක් තිබෙනවා නෑ මම මේක ගැලවෙන්නට දෙන්නේ නෑ කියලා මමත් සදින්ම ඒ පොටත් මගේ ඇඟ ළඟ තියෙන පොට අල්ලාගෙන සැද කරගෙන සිටිනවා අර මිනිස්සු අදිනවා ඒ වෙච්ච අදින්න අදින්න මම ඒ අල්ලාගෙන සිටින්න සිටින්න මොකද මට වෙන්නේ? එන්න එන්නම මගේ දුක වැඩි වෙනවා. එන්න එන්නම මගේ පීඩනය වැඩි වෙනවා. මේක අවබෝධ වෙන්නේ නැහැ මට. මම කරන්නේ නැහැ, ගැලවෙන්න දෙන්නේ නැහැ කියලා තම තවත් තවත් අල්ලෙනවා. මේ අල්ලා ගැනීම තුළින් දුක ඇති වෙනවා කියන එක අවබෝධ වෙච්ච නිසා පවතවත් දැකිව අල්ලා ගන්න. මෙසේ පස්වෙනි කය දෙකේ පස්පසිනුත් අදිනවා. යම් කිසි දවසක මට අවබෝධයක් ආවා නම් මේ අල්ලාගෙන සිටීම නිසායි මට මේ පීඩාව දුක ඇතිවන්නේ මේ අල්ලාගෙන අත්හැරියා නම් මට මේ කිසි පීඩාවක් නැහැ. අර වැරදි අවබෝධය මගේ සිතින් අයින් වෙනවා. අල්ලාහ ගැන සිතින් එක හොඳක් කියන එක. අල්ලා නොකත් ඇතහැරියොත් මේකකින් ගැලවෙන්නට පුළුවන් කියලා හිතලා මම මඟ වටේ ඇතිලා තියෙන මේ මහා විශාල සම්බේ කෙලවර අල්ලාගෙන සිටීම අතහරිනවා. දැන් බාහිර ගතියෙන් මිනිස්සු අදිනවා කන්නේ මොකද්ද වෙන්නේ? අදින්න අදින්න මගේ ඇඟිලි වටේ පැටලී ඇති මේ වෙනම ගැලවෙනවා. ගැලවිලා ගැලවිලා ගැලවිලා ගිහිල්ලා අන්තිමේට අර අදින අය පැත්තකට විසිරෙනවා මම නිදහස් වෙනවා මෙන්න මේ වගේමයි බාහිර සංස්කාර ලෝකයක් අපේ සංස්කන්ධ ලෝකයක් අපේ මතනවත්කම නිසා අල්ලාගෙන අපි මේ දුක් විඳින්නේ අර හය දෙනා වගේ තමයි අපි ඇත්තලින් රූප අල්ලාගෙන දුක් විඳිනවා කනින් සත්‍ය අල්ලාගෙන දුක් විඳිනවා නාසයෙන් දනසුවඳ අල්ලාගෙන දිවෙන් පස්සාවන් අල්ලාගෙන කයින් නොයෙකුත් ස්පර්ශයන් පොත්පත් ධර්මයන් අල්ලාගෙන මනසින් මනසට අරමුණ වන ධර්මයන් අල්ලාගෙන මේ දුක් ගැට අසමී අනුභව කරන්නේ අපට තේරෙන්නේ නෑ මේ අල්ලා ගැනීම තුළින් දුක ඇති වෙනවයි කියලා. මොකද මේ තේරුන්නේ නැහැ කියන්නේ. දුක අල්ලා ගැනීම තුළින් දුකක් ඇති වෙන බව දන්නේ නැහැ. දුක්ඛ සමුදය අඥානං. නැත්තම් මේ අල්ලා ගැනීම මේ කාණ්ඩ දුකක්. දුක්ඛේ අඥානං දුක්ඛ දන්නේත් නැහැ. දුක ඇති නොවන හේතුව දන්නේත් නැහැ. එම නිසාම අපි අලදස දැක්කීව අල්ලා ගන්නවා මේ මහා දුක්ඛේම. මේක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අවිද්‍යාව කියලා නොදක්කම කියලා. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය අඥානං කියලා. දුක දන්නේ නැහැ දුක ඇතිවෙන්නේ හේතුව දන්නේ නැහැ. දුක නැති කිරීම දන්නේ නැහැ නැති කිරීමේ මාර්ගය දන්නේ නැහැ ඒක සම්පූර්ණකම අනිත් විද්‍යාව කියන්නේ ඒකයි අපි මේ අල්ලා ගැනීම තුළින් දුකක් නෑ ඇතිවන්නේ අල්ලා ගැනීමත් ඒකාන්ත දුකක් කියන එක අවබෝධ කරගන්නේ අපි හිතන්නේ මේ අල්ලාගෙන කරන දැඟලිල්ල බොහෝම සැප දෙයක්, ඉස්ස දෙයක්, මනාප දෙයක්, කාන්ත දෙයක් කියලා. එබැවින් මේ මුලාව, මේ මුලාව පසුපසින් ක්‍රියාත්මක වෙනවා මේ අල්ලා ගැනීම තුළින්. අපි හිතන්න දැන් හිතමු අපි මේ බාහිර දිස්සේ පවත්නා සියලුම සංස්කාර ධර්ම එන තුලින් කන තුලින් නාසය තුලින් දිව තුලින් ශරීරය තුලින් මනසට ගැට ගහනවා කියලා නූල් වලින් වගේ ගැට ගහලා තියෙනවා. රූප ලෝකයක් මේකට ගැට ගහලා අරූප ලෝකයක් මේකනම ගැට ගහලා කාම ලෝකයක් ගැට ගහලා බාහිර සජීවී වස්තුන් සියල්ලක් මෙතන ගැට ගහලා අජීවී වස්තුන් ගැට ගහලා සමාගයේ පංචස්කන්ධයත් ඒකම ගැට ගහලා තියෙනවා කියලා හිතන්නේ. මේ ගැටපිට ඔක්කොම හතරකට සම්බන්ධ වෙලා මේ අල්ලා ගැනීම තුලද තියෙන්නේ. මේ විවහඳ වෙන තැනකද අභ්‍යවකාශයේද මහ පොළවේද වෙන තැනකද නැහැ. අපගේ සුච්ච තුලයි අපේ අල්ලා ගැනීම තියෙන්නේ. ඒ නිසා මේ අල්ලා ගැනීම ඔක්කොම ගැට ගැහිලා තියෙන්නේ අපේ හිතට අපගේ අදහසට යම් විදිහකින් මේ ගැටකැසලා තියෙන නූල මේ ගැටකට ඔක්කොම කැපුවනම් බාහිර විශ්වයක් අදීනී සදීනී සියලු සංස්කාර ධර්මත් සමාගයේ පංචස්කන්ධය සහිතම සත්‍යකට අයින් වෙනවා අපි විදහත් වෙනවා අල්ලා ගැනීම සම්පූර්ණයෙන් අතහැරීම කියන්නේ අන්තස් පරිණතන සීම ලැබීම ඒ අල්ලා ගැනීම සම්පූර්ණයෙන් විරුද්ධ වන්නේ අර නොදක්කම සම්පූර්ණයෙන් විරුද්ධ වීම තුළින් ඒ සාක්කම් ලක් අල්ලා ගන්නවා. මේ අල්ලා ගැනීම තිබෙන්නේ එම නිසාම මේ ආයත තේරෙන්න තෝන අන් කිසි තැනක නෙවේ අපේම සිත තුළ තියෙන එක. සිතින් මේ අල්ලා ගැනීම හටගන්නේ. එතකොට මේ අල්ලා ගැනීමට හේතුව නොදක්කම ඒක පවතින්නේ කොහේද? ඒකත් පවතින්නේ අපේ සිත තුළමයි. මා කලින් ප්‍රකාශ කළේ දුක්ඛ සත්‍යය කියන්නේ අන් කිසිවක් නෙවෙයි අපේ සිතේ අඛණ්ඩ පැවැත්ම දැන් දුක්ඛ සමුදය කියලා අපි ප්‍රකාශ කළේ අල්ලා ගැනීම ඒකත් අපේ සිතමයි සිතින්මයි අල්ලා ගත්තේ. දැන් දැනෙන්නට ඕනේ මේ පින්වත් පැයට දුක්ඛ සත්‍ය කියන්නේ සිතමයි දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ සිතමයි කියනවා. ඉතින් මේවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ සත්‍ය දැන් අනිත් සත්‍ය ධර්මයන් විකෘති කරලා මේ කතා කරනවා කියලා. ප්‍රායෝගික ධර්මයක් නේ. න්‍යායාත්මක පසුබිමක සිටින කරන කතාවක් නෙවෙයි. ධර්මයේ අවබෝධ කළාට අප කියන කතා අත්දකින්නට පුළුවන්. එම නිසා දුක්ඛ සත්‍යයත් දුක්ඛ සමුදය සත්‍ය දෙකම අපේ සිටේ පැවැත්මමයි අපේ සිතමයි සිතේමයි මේ සියලුම ධර්ම තිබෙන්නේ. දැන් ඒක අවබෝධ වන්නට ඕන. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමී පටිපදාවේ සත්‍ය සම්මා දිට්ඨිය සම්මා සංකප්පය සම්මා වාචා සම්මන්ත ආජීවවායාම සති සමාධි පඤ්ඤා මේකයි දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවේ සත්‍ය වශයෙන් සදා බුදුරජාණන් වහන්සේ වදාළේ. මෙන්න බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය විස්තර කරන්නේ කුමක් නිසාද? සාමාන්‍ය පොදු ජනතාවට ප්‍රායෝගික ධර්මයක් එලෙසින්ම ප්‍රකාශ කිරීම ප්‍රයෝජනවත් නොවන නිසා. අර ආකාරයෙන් ධර්මයේ දේශනා කරපුවාට පසු කළාට පසු ඒ සමහර විට බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවා. අප මේ කතා කරන දේශනය දවස් හතක් තිස්සේ භාවනා කරලා සිටින යෝගාවචරයන් කරන කතාවක්. දහම් උස්සේ විකසිත වීමට කාර්මී ශක්තියක් ඇති කෙනෙකුට මේ ධර්මය ගෝචර වෙනවා. එතකොට අල්ලා ගැනීම නිසා දුකක් ඇති වෙනවා කියන එක අපි අවබෝධ කරගන්නට ඕන. මේ රූපත් සංලේ මම කියලා මගේ කියලා අල්ලා ගන්න. අම්මලා තාත්තලා දූ දරුවන් සොයන සොයයන් අපේ කියලා මගේ කියලා අල්ලා ගන්නවා. ජීවිත විදකනම් සියලුම බාහිර සංස්කාර ධර්ම මම මගේ අපේ කියලා අල්ලා ගන්න. මේ අල්ලා ගැනීම තුලින් මේ දුක ඇතිවන්නේ. මේ සියල්ලම අපි නිවීම කියලා අත්හැරලා නම්. සත්‍ය එකයි. මේ වාතයෙන් කිසිම දුකක් අපට ඇතිවන්නේ නැහැ. මම කියලා මගේ දුව කියලා අල්ලාගත්තේ සිටින්. ඒක සිටියේ තියෙන මායාවක් පමණයි. සත්‍ය දෙයක් නෙමෙයි. මේ අසත්‍ය ස්වરૂපයේ සත්‍යයක් ලෙස පෙන්වන්න කරලා අපි මුලා කරනවා ඒ මුලාව අපට අවබෝධ වෙන්නේ අපේ තියෙන මුලාව නිසා. එම නිසා මේ මුලාව දැන් මුලාව දෙකට දැන් මනසකාරයේ මෙහෙවන්න ඕන. මම කියලා මගේ කියලා අපේ කියලා අල්ලා ගැනීම සපක් නෙමෙයි ඒ කාන්ත වශයෙන් දුක වෙන දෙන දුකක් ඇති කර දෙන ධර්මයක් මේක මගේ සිතේ තියෙන මුලාවක් මේක සැපක් කියලා හිතනවායි කියලා හිතන එක මුලාවක් කියලා අවබෝධ කරගන්නට ඕන. දුක්ඛ සමුදය දුක ඇතිවීම අල්ලා ගැනීම තුළින් සිදුවෙනවා නම් දුක්ඛ නිරෝධය දුක නැතිවීම කුමක්ද සිදුවිය යුත්තේ? අල්ලා ගැනීම දුක ඇතිවෙනවා නම් අත්හැරීම දුක නැතිවෙනවා. ඒකයි සිද්ධාන්තය. ඒකයි සත්‍යය. සියල්ල මාතෘකාව නම් කිසිම දුකක් නැහැ. එහෙමනම් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය කියන්නේ මොකද්ද? මේ අපි අල්ලාගෙන සිටින එක අත්හරිනකයි. ඒ අත්හැරීම දලාට පසුව සම්පූර්ණයෙන්ම සත්‍ය වශයෙන් මාතෘකාව අපි සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ අදා මා කියපු ධර්ම පාඨය සිහිපත් තුන මෙච්චර පදාරන කිසිවක් පල්ලා ගන්නට එපා කිසිවක් උපාදාන කරන්නට එපා කියේ ඔන්න ඔය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යයට ලෝකාවචරයන් වික්ෂුන් මහන්සියලා යොමු කිරීම සඳහා සබ්බේ ධම්මා වික්ඛවේ නාලං අබිනේසාය මේ ලෝකේ යම්සා ධර්මයක් නම් මහණෙනි ඒ සියලුම ධර්ම අල්ලා ගැනීම සඳහා සුතු වීම සඳහා නෙවෙයි කියන්නේ අතහැරීම සඳහා මේකෙන් අත්ය මේවා කියනකොට අතහරින්න ඕනේ තමාගේ සිත තුළින්ම අවංකවම හදවතින්ම නිවන ගැන යම් කිසි අපේක්ෂාවක් තියෙනවා නම් ඒ අපේක්ෂාව මෙතනම දිව දාන්න ඕනේ අපේක්ෂා පොදි පැඳගෙන සිට අපට නිර්වාණය සාක්ෂාත් කරන්නට බෑ. එබැවින් නිර්වාණය පිළිබඳ යම් අපේක්ෂාවක් තිබේ නම් ඒ අපේක්ෂාවත් අත්හරින්නට ඕන. නානයත් සබ්බ නිස්සග්ගා ප්‍රතිපත්තානි පාණිනා. මේ සියලුම දේවල් අත්හරින්නේ නැතුව සත්‍යයට නිවනක් ලැබෙන්නේ කියන එක ලැබෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ එලෙසින් සුබ්බම්ම සූත්‍රයේදී වදාළේ. අපි නොයෙක් නොයෙක් දේවල් අල්ලාගෙන සිටිනවා. අපිට අවශ්‍ය නිර්වාණය ධාතුව, නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට නම් ඒ කිරීමට ඒකාන්තයෙන්ම නිසකම උපකාර වන ධර්මයක් වූ අත්හැරීම අප කරන්නට ඕන. එහෙම අත්හරින්නේ නැතුව මේවා අල්ලාගෙන ඉඳලා කවදාවත් නිවන බලාපොරොත්තු වෙන්නේ නැහැ. නිවන කියන්නේ සංස්කාර ගතන් චිත්තං. මගේ සියලුම සංස්කාරයන් ඈත් සංස්කාර අතහැරපු පත්‍යක්. අපි සංස්කාර අල්ලාගෙන නිවන් යන්න හදනවා නම් මේක හරියන්නේ වැඩක් නෙවෙයි. එම නිසා මේ තුන්වත් දැන් දැම්ම මේ මොහොතේම මේ මේ භූමිය තුළ තියෙන සියලුම ධර්ම අතහරින්නට ඕන. අතිමුඛේ යම් සංකත ධර්ම අපේ සිත තුළ තියෙන අපි දැකපු අත්දැකීම් ධර්මයක් නම් ඒ සියල්ලම අද කිසිවක් නෑ නැති ගොස් අතීතය අපට සහ ජීවිතයෙන්ම අතාරින්නට පුළුවන් වෙන්න ඕනේ. කවරකටක් හෝ කවර දුකක් හෝ කවර ආකාර අත්දැකීමක් අපි ලැබුවත් අතීතයේ නැරිලා වැළඳිලා නැරිච්ච දේවල් වැළඳිච්ච දේවල් අල්ලාගෙන ඒක පැටලි පැටලි දුක් ඇති කර ගැනීම මෝඩකමක්. අතීත සංස්කාර අතීතයේ සිදු දේවල් වැළඳුණු දේවල් දැන් සිහිපත් වීම තුළින් වර්තමානයේ තුල ඒ පිළිබඳව හැඟීම් මාත්‍රයක් චෛතසික දැනීම් මාත්‍රයක් සංඥා මාත්‍රයක් සංකල්පනා මාත්‍රයක් ඇතිවීම හැර අනුන් කිසිවක් සිදුවන්නේ නැහැ. අතීත සංස්කාර අල්ලාගෙන දඟලනවා කියන්නේ වර්තමානයේ තුල පවතිනා නාම ධර්මයන්ගේ පැවැත්ම පමණයි. මේක අවබෝධ කරගන්න. අතීතයේ වර්තමානයේ ක්‍රියාත්මක වන නාම ධර්මයක්. එහෙමනම් අතීතයෙන් අපි දැඩි වෙන්නේ මොකද? සම්පූර්ණයෙන් පහ කරලා අයින් කරන්න තියෙනවා. අතීතයේ සම්පූර්ණයෙන් අනාගතය ගැන අපේ අපේක්ෂාවක් තිබෙනා නම් ඒ මොකද්ද? වර්තමානයේ තියෙන නාම ධර්මයක් ඇති වියම්. අපි කවර ආකාරයේ අනාගත මෙවුන් සිටුවේ මවාගෙන සිටියත් මේ සෑම දෙයක්ම වර්තමානයේ නාම ධර්මයක් ඇතිවීම හැර අන් කිසිවක් නෙවෙයි. අනාගතය කියන්නේ වර්තමාන චිත්ත සංස්කාර ධර්මයක් ඇති වී නැති වී යම් මේ සත්‍යය අවබෝධ කරගන්න පහතින්ම අනාගතයේ සම්පූර්ණයෙන් කපා හරින්නට පුළුවන්. බාහිර වස්තුන්, බාහිර පුද්ගලයන් සත්‍යයන් තුළින් අපේ දුක ගැටෙනවා, අපේ සසර ගමන දික් වෙනවා, සසරේ ගැට ගැහෙනවා, දුකින් දුකටම අපපත් වෙනවා, නිවනින් ඈත් වෙනවා, නිවන ලැබීමට නම් නිවන සාක්ෂාත් වීමට නම් මේ බාහිර සියලුම ජීවියක් ඇති හෝ ජීවියක් නැති අජීවී සජීවී සංඥානක විඥානක සියලුම දේවල් සිතින් අත්හරින්නට ඕන. දැන් අත්හරින්නට ඕන. මේ මොහොතේ මෙතනම ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි. ඒවා මම කියලා හිතුවට ඒවත් සැපක් කියලා හිතුවට ඒ තුලින් ඒකාන්තයෙන්ම දුකක් ඇතිවන්නේ. දුක අල්ලාගෙන සිටීම ඒකාන්තයෙන්ම මෝඩකමක්. මේ මෝඩකමට අවධානය යොමු කරන මේ අතහැරෙන්නේ නැතුව සියලුම ධර්ම නිවන සාක්ෂාත් කරගන්න බැරි බව අවබෝධ කරගෙන බාහිරවත් පංචස්කන්ධ බාහිර පණ නැති සියලුම වසතික ගේදරවල් දෙකනම් නැත්නම් ඒ සියලුම ධර්මමත් සිතින් දැන් අයින් කරන්න. වැඩක් නැහැ. මුලාවෙන් අපි මුලා කරලා ඒ මුලාව නිසා සසරට වැටුණා මෙතෙක් සසරේ ගමන් කළා දුකින් දුකටම පත් වුණා සසරෙන් සසරටම ගමන් කළා නැවත නැවත ඉපදුණා නැවත නැවත මැරුණා ඉතිරියට මෙලෙසින් ඉපදී ඉපදී මෙරි මෙරි යන්නකට යන්නේ මේ නෛර්යානික බුද්ධ ශාසනය ලැබිලා බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මයේ අහන්නට ලැබිලා ඇත්තට එන එනා කියද්දි හදවතට පින්න පින්නා දෙද්දි මේ තරම්ම අල්ලාගෙන සිටිනා නම් ඒක කුලිතරම් නම් මෝඩකමක්ද. එම නිසා සියලුම ධර්ම සිතින් අත්හරින දැන් සමාධි පංචස්කන්ධය මේ රූප කොට අපි එන්නකොට ගෙනාපු ධර්මයක් නෙවෙයි. මවගේ මල් කුසට කැණෙන විට ඔය කියන ඔළුවක්වත් අතක්වත් බඩක්වත් කකුලක්වත් කිසිවක් නැහැ. මවගේ සහ පියාගේ දහතු කොටස් පිටට එකතුවෙන් හැදිච්ච දෙයක් මේ පස්සේ හැදිච්ච දෙයක් අපේ රූපබද අපි අපේ නොදත්කම නිසා මම කියලා මගේ කියලා මේ රූපබද අල්ලා ගත්තට සත්‍ය වශයෙන්ම මේ රූපබදේ මේ අපට ඇසෙන කයි කිසිම මම භාවයක් මගේ බව ආත්මයක් දක්නට නැහැ බාහිර වශයෙන් මවගේ සහ පියාගේ දහතු වලට බාහිර වශයෙන් එකතු වෙච්ච අනිත් පතමින් ආපෝ සූර්යෝ වායෝ නිසා නිර්මිත වූ දෙයක් කියන අවබෝධය දැන් ඇති කරගන්න. මේක ඉන්නකොට දිනාපු දෙයක් නෙවෙයි. මා මේ භූමියට මේ මේ ස්ථානයේ දෙනකොට මේ ඉන්න කිසි කෙනෙක් අඳුරන්නේ දැන් මේ අඳුරගෙන මගේ වාලේ මගේ මිත්‍රයෙක් කියන්නාසේ ඒකේ පසුව අරගෙන අපේ කිසිම අතීතා ගන්න මගේ මිත්‍රයෙක් කියලා මේක නේ අපි මේ පසු ඇති සියකී පංචස්කන්ධයෙන් රූපස්කන්ධ සංඛ්‍යාත සියලුම ස්කන්ධ මම කියලා මගේ කියලා ගත්තට මේ රූපබද මවගේ සහ පියාගේ ධාතු වර්ධනය වීමක් කර අන්තිමක් නෙවේ මේ රූපබද තුලින් මා අනන්ත දුක්ඛයට වින්දා මේ දක්වා ඉතිරි වූ අනන්ත අසමාන දුක්ඛයට මේ රූපබද මට ලබා දෙනවා ජරා දුකක් ලබා දෙනවා, ව්‍යාධි දුකක් ලබා දෙනවා මේ රූප කොට තුලින්. මේ කන් දුකත් හැදෙන්නට පුළුවන්. හැමච්ච පිටු වෙන්නට පුළුවන්, ඔළුව සුදු වෙන්නට පුළුවන්, සුනතිය කැඩෙන්නට පුළුවන්, අත්පය ගැලුණු යන්නට පුළුවන්. මහා භයාන කිරණම් වලට අපි අත්පන්නට පුළුවන් දෙවෙනි මහා භයානක දුක මේ ශරීරය අපට ලබා දෙනවා. මේක අපි පොතේ සතුට වන විදිහට පවත්වන්නට උත්සාහ කළා. අපේ කැමැත්තට අනුව පවතින ධර්මයක් නෙවෙයි. ඒකේ පාඩිය ඒකේ පවතින ඒකේ පාඩිය ඒක නැති වෙනවා. අපි කැමැති වුණත් නැති වුණත් මේ රූපකට මෙතනම මැරුණා නම් අප ඔක්කොම ඉන්නේ සිටින්න දරකඩක් පැත්තකට දානවා වගේ පැත්තකට අපට විචිකරන්නට සිදු වෙනවා. එදාට ඔය ඇති ඇලුම් කරන දූදරුවන් සොයලි සොයලන වතුටි ගේදර කිසිවක් නෑ. ඔක්කොම අතහරින්නට ඕන. ඒ දැන් මේ අතහැරීම කරන්නට බැරි. මේ පංචස්කන්ධය අපි උදාට සම්පූර්ණයෙන් පැත්තකට දීප් කරනවා. ඒ දැන් මේක දීප් කරන්නට බැරි. එම නිසා මේ රූප කොට <clears throat> ඒ කාන්ත වශයෙන් අනිත්‍ය ඥාන ධර්මයක් ඒ කාන්තේම මේක දුක්ඛ පින්ඩයක් ඒකාන්තයෙන්ම මම මගේ නොවන ධර්මයක් අත්හැරිය යුතු ධර්මයක් මට මේ පංචස්කන්ධේ මේ රූප කොට ඒකාන්තයෙන්ම අත්හැරී ගැනීමට සිදු වෙනා මරණ මොහොතේ දැන් මලකුණක් බවට පත් වෙන සමාගයේ නිය සමා ඉදිරියෙන් කියනවා කියලා හිතන්න. එදාට මේ මොකක්වත් දැඟලි දිත්තන් දැන් දිත්තන් නැති නෑ. මෙවත්ට දරකඩක් දැන් මේ බරකට බවට ශරීරයේ පස්සලන්න සිටින ශරීරයේ පැත්තකට දීති කරන්න. කාය දෝෂයේ සමාධිය සිටින් කරන්න. දැන් මේ දකින්න ගන්න ඉතේ කරන්න ඕන. දැන් මුළු විශ්ය සමාධියේ සංකප්පයෙන් රූපස්කන්ධ ඔක්කොම සිටිතේ නොපෙනී යන්නට ඕන. හරියටම සියල්ලම අතහැරුණම දැන් බලන්න සිතින් සිත දිහා කිසිම අරමුණක් නැති හිස් භාවයක් අරමුණ වන සිතක් දැන් ඇති මේ සිත තමයි මම මේ සිත තමයි මගේ ආත්මය මේ සිත තමයි මම මගේ කියලා මේ දෙකල් ගත්තේ මේකද සිතන අවධානය යොමු කරන්නේ ඔන්න මා කියන වචනයක් ඇහෙනවා. හිත ඇති වුණා නැති වුණා. දැන් මොකොත් නැහැ. ඔන්න තව වචනයක් ඇහෙනවා. වචන මාලාවක් තව සිත්තරක් ඇති වෙනවා. තව සිත්තරක් ඒ සිත්තර නැති වුණා. ඔන්න අයත් වචන ඇහෙනවා සිත් ඇති වෙනවා දැන් කිසිත් නැති බව අපි අත්දැක්කා කිසිත් නැති විදිය. ඇතිවෙච්ච කිසිත් නැති වෙනවා. දැන් මේ සිතේ නැතික දෙස බලන්නේ. ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. විඥාන අනිත්‍යං විඥානය අනිත්‍යයි. සිතන බලන්නේ ඒක අනිත්‍ය යන ආකාරයයි. නැති නැති යනවා විඥානයේ ඒ දකින්න සිතක් ඇති වෙනවා නැති වෙනවා විඥානයේ නැති වෙනවා ඒ නැතිවීම දකින්න සිතක් ඇති වෙනවා නැති වෙනවා විඥානං අනිත්‍යං විඥානය අනිත්‍යයි විඥානය අනිත්‍යයි විඥානං අනිත්‍යං විඥානය අනිත්‍යයි විඥානය අනිත්‍යයි විඥානය අනිත්‍යයි. මේකේ යම් තවත් ශූන්‍යතාවයක් දැක්කනම් ඒ ශූන්‍යතාවයක් අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි ඒක අනිත්‍යයි හැම විට පවතින ධර්මයක් නෙවෙයි එය අනිත්‍යයි එය අනාත්මයි හොඳයි දැන් නැවතත් විඥාණයට තම මානසිකාරයේ නිවන්න විඥාණයට විඥාණය මාර්ගමනෝනේ දැන් පවතින තෝනේ සමාධිමත් සිතකින් මේ ධර්මයේ ශ්‍රවණය කරා නම් මේ විඥාණය තමයි මම කියලා මගේ කියලා ගත්තේ මේ මම මගේ තමයි මෙලෙස මේ නැති වෙන්නේ නැති වෙන්නේ යන්නේ මම මගේ කියාගත් විඥානය මෙලෙස නැති වෙනකොට මම මගේ කියලා ගන්නට මොනවද සිදෙන්නේ විඥානං අනත්තා විඥානය අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි නාම ධර්මයක් පමණයි මේ විඥානේ මම නම් මගේ නම් මගේ ආත්මය නම් මේ විඥානේ මෙලෙස නැති වෙනකොට මගේ බවත් මගේ ආත්මයක් නැති වෙනවා නේද? විඥානං අනත්තා විඥානය අනත්තයි. විඥානං අනත්තා විඥානය අනත්තයි. විඥානයේ විසම නැවතත් බලන්න. මේ විඥානයේ අනිත්‍යයි විඥානයේ දුකයි විඥානයේ අනාත්මයි ඥානය අනිත්‍යයි ඥානය දුක්ඛයි ඥානය අනාත්මයි ඥානය අනිත්‍යයි ඥානය දුක්ඛයි ඥානය අනාත්මයි මේදී පවත් ශූන්‍යතාවයක් උද්ගත වුණා නම් ඒ ශූන්‍යතාවත් අනිත්‍යයි අනාත්මයි එයත් අනිත්‍යයි එයත් අනාත්මයි එයත් අනිත්‍යයි එයත් අනාත්මයි මෙහිදී යම් ශෝණිතාවක් දක්නවා නම් අන්න ඒ දක්ෂණය සංඛාර නැති නිර්වාණ ධාතුව සිතට සරණුනේදී අන්න ඒ සිත නිවියාම පහනක් නිවනාසේ සිත මෙවිත නිවි යනවා දක්නට පුළුවන් විඥානං අනිත්‍යං විඥානං මනස්සා විඥානය අනිත්‍යයි විඥානය අනාත්මයි සිත පහනක් නිවනාසේ නුනනම් සිය තමයි දුක්ඛ නිරෝධ සත්‍යය. එතන තමයි නිර්වාණය. හොඳයි. ඒ විඥාන නිරෝධය දක්වන්නේ ඒ සංස්කාර නිරෝධයේ අත්දැකීම මේ භූමිය තුළදී මේ කිනාත් සැයට මානසික කුමන්දේ අවබෝධ නොවුනා නම් ඒ දුක්ඛ නිරෝධ සත්‍යය වැටුණා නම් මේ ධර්මස්ත්‍රණය කිරීම කුසලයේ කවදා හෝ දවසක මේ දුක ධර්මයේ පත්‍යය කියලා අවබෝධ කරගෙන නිරෝධ සත්‍යය දැකලා නිවනින් සැනසීමට මේ තුන්වත් සෑම දිනකටම එකසේම වාසනාව ශක්තිය උදා වේවා කියලා කරුණා සිතකින්ම මෛත්‍රී සහගත වෙන පුදුම පෙරදරියම ඔබ සම්පතන අපි ආශිර්වාද කරනවා. සම්දිනාතම නිවන් සරණ අත්පත් වේවා.